කරුකටේතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවකදී නේවාසිකව ගත කරනකොට හැමදාම අංකයක් නැත්නම් එක දවසේ අංගයක් විදිහට මේ ශ්‍රවණ අනුග්‍රහිතයක් නැත්නම් බණ ඇසීමක් ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණයක් ඉදිරියෙන් තියාගන්නවා අද අපට දැන් ඒ පැයයි ප්‍රමිණලා තියෙන්නේ ඉතින් අපි ඊයේ මතක් කරගත්ත විදිහට මේ වැඩමුළුව පුරාවට දේශනා කරන මේ දේශනා දේශනාවලියක් දේශනා මාලාවක් විතරයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ අදහස් දෙකම ඉෂ්ට කරගන්න අපි සරුවචන් වහන්සේ විසින් දේශනා කරන තීච්ච අපිට හොඳයි කියලා හිතෙන සූත්‍රයක් වටිනා සූත්‍රයක් ඉදිරින් තියා ගන්නවා. ඊට පස්සේ මේ සූත්‍රයේ ගැලපෙන සූත්‍රය අඩංගු දැ දවසින් දවසට දවසින් දවසට ඉදිරිපත් කරගනිමින් සූත්‍ර විකාශ වෙන ආකාරයට ධර්ම දේශනාව විදිහට පවත්වනවා. යනුව නිතරම අර ඊයේ දේශනා කරපු දේශනාවේ කොටස් අද දේශනාවට පසුබිම් වෙනවා. අද දේශනාව හෙට දේශනාවට පසුබිම් වෙනවා. ඒකට ඒ තම තමන් භාවනා කරගෙන යනකොට ඒ දෙන්න ඉදිච්ච මූලික උපදේශ පන්ති ක්‍රියාවත් කරගෙන යනකොට මේ දේශනා මාලාවෙනුත් ඉදිරියක් තල්ලුවක් ගැඹුරක් ප්‍රශ්න විසඳීමක් ක්‍රමයෙන් සිද්ධ වෙනවා. ඒක අපි මතක් කරගත්තේ ඒ වගේ අනහගෙන ඉන්නකොට අසුතං සුනාති සුතං පරිවෝදපේති කංකං විතරති දිට්ඨින් විච්ච කරෝති චිත්ත මනස පසීදති කියලා අනාහපු දේවල් පෙර ඇසු නොවිරු දේවල් ඉසිසලාම අහන්න ලැබෙනවා. ඇසු විරු දේවල් වල පෙළ ගැස්මක් ගුණයක් වෙන්න පටන් අර ගන්නවා. අසුතං සුතා සුනාති සුතං පරියෝදපේජව පිරිසුදු වෙනවා. කංකං විතරති අපි අද දවල් ඒ ධර්ම සාකච්ඡා කරනකොට දැක්කා. මේ භාවනා කරන මනසකට ගොඩක් දේවල් දැනගන්න අවශ්‍ය හිතෙනවා. ඒ වගේම සැක ස්ථාන පහළ වෙනවා. ග්‍රන්ථි ස්ථාන පහළ වෙනවා. සමාලාට බණ දේශනාව අහගෙන ඉන්නකොට ඉබේ මේ ප්‍රශ්නේ ඒ ගැටළු ස්ථාන සැක දුරුවන් වීමක් සිදු වෙනවා. දිට්ඨි මුච්ච කරෝති. එතකොට මේ බණ ඇහිල්ලෙන් මොනවද අපි උකහා ගන්න ඕන? ඒ වගේම භාවනා කරනකොට වාඩි වෙලා මොකක්ද හරියට බලන්න ඕනේදී සක්මන් කරනකොට මොනවද බලන්න ඕනේදී එදින්දා ජීවිතේ භාවනා ජීවිතයක් ගත කරනකොට ඇස්බල්මේ තියෙන්න ඕනේ මොනවද කියලා ඒ දර්ශනය පිළිබඳව දැක්ම පිළිබඳව තිබිච්ච පටලැවිලි දැන් සැකසහිතයන් අන්ධකාර දිවස ස්ථාන ගැලවිලා ඒ දෘෂ්ටිය පුළුවන් තරම් ඍජු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ භාවනාව ගැන කතා කරනකොට නැත්නම් භාවනා ජීවිතයක් ගත කරනකොට භාවනාවට අනුග්‍රහ පිණිස කතා කළ යුත්තේ මොකද්ද කියලා තේරෙනවා. චිත්ත මනස පසීදති බොහොම ලොකු ප්‍රසාදයක් පහරිනවා අපි මේ සාරවත්න දේශිත ධර්ම කොටාසනේ අහන්නේ. ඉතින් ඒක නිසා අපිට ඈතට දුවන බරපතල බල ප්‍රයෝජන නැති වුණත් ඒ ਸਰුවඥන් වහන්සේගේ දේශනා ස්වරූපේ තමයි අහගෙන ඉන්නකොටත් ලොකු හිත පහදින ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ධර්ම කොටාශයක් හැමදාම සිහිපත් කරගන්නවා. ඉතින් මේ 84 වෙනි වැඩමුළුව සඳහා ඉදිරිපත් කරගත්තේ නාග සූත්‍රය කියලා. ਸਰුවඥ දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය කියන පොතේ හතරේ කාණ්ඩ නැත්නම් චතුක්ක නිපාතයේ වැටෙන සූත්‍රයක්. ඒකේ කාරණා හතරක් එතකොට සංග්‍රහ වෙනවා. ඉතින් ඒකෙදී ඊයේ මතක් කරගත්ත විදිහට අදත් අපි පොඩි අතීතය, නිදානය, පසුබිම ඉදිරිපත් කරමු. ඒකෙදී සරුවචන් වහන්සේ නිදර්ශනයක් ගෙනහැර පානවා. ඒක මම හිතනවා කාටත් එතකොට තේරුම් ගන්න පහසුයි කතා රසිකුත් මතුවෙනවා. ඒ නිසා කියනවා චතුයි අංගේයි භික්ඛවේ සමන්නාගතෝ රඤ්ඤෝ රාජරවෝ රාජභෝගෝ රඤ්ඤෝ අංගන්තේව සංකම් ගච්ඡති කිය. මේ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ලෝකයේ පවතින නිදර්ශනයක් මහණි අංග හතරක් තියෙනවා ගුණාංග හතරක් හොඳ ලක්ෂණ හතරක් අන්න ඒ ගුණාංග හතරෙන් සමන්වාගත මේ රාජකීය හස්තියා නැත්නම් මේ හතරෙන් සමන්වාගත අස්තියා රාජකීය හස්තියක් බවට පෙත්වෙනවා රාජරහෝ රජ කෙනෙක් පිටකොන්දර නගින්න තරම් ගැලපෙන්නක් බවටපත් වෙනවා රාජභෝගෝ රජුරවන්ට භෝග සම්පත්තියක් වෙනවා රඤ්‍යෝ අංගන්ත්‍රේව සංකම් ගච්ඡති රජුරවන්ට නැතුව බැරි රාජ්‍යයක් විමසීමේදී තිබේතු මංගලහස්ති රාජාගේ අංග සම්පූර්ණ වීමක් මේකෙන් සිද්ධ වෙනවා එන්නේ ඇතෙක් නිකන් වල්හලියෙක් කැලේ ඉන්න වල්හලියෙක් රාජකීය හස්තියක් බාටපත් වෙන්න මංගල හස්ති රාජෙක් බාටපත් වෙන්න ලකුණු හතරක් තියෙනවා. ಗುಣ හතරක් තියෙනවා. අන්නේ හතරෙන් තමයි අර මුර්ගයා වන සතා වල් අලියා මේ රාජරහෝ රජ කෙනෙක් පිටකොන්දර කොට වෙන තරමට රාජ භෝගයක් බාටපත් වෙන විදිහට රජුරුවන්ගේ අංගයක් බාටපත් වෙන්නේ රාජකීය හස්තියක් බාටපත් වෙන ලකුණු හතරකින්. මොනවාද ඒද භික්ඛවේ රඤ්ඤෝ රාගෝ නාගෝ සෝතාච හෝති හන්තාච ඛන්තාච ගන්තාච. ඊයත අවුංකන් දීමේ සුවිශේෂ ලක්ෂණයක් කියනවා. ඇත්ගොව කියන දේ හොඳට අහනවා. අපි ඊයේ සාකච්ඡා කරේ ඒ ඇතිගේ තියෙන ඒ ඇත්ගොව මේ දේ කරපන් කියලා කාරණාවක් ඉදිරිපත් වෙලාවේදී කලින් කියපු දෙයක් හෝ වේවා අලුතෙන් දෙන විධානයක් හෝ වේවා අට්ටිකත්වා මනසිකත්වා සබ්බංචේතසෝ සමන්නාහරිතෝ ඔයිතසෝතෝ සුනාති ඌේ කියන දේ හොඳට අර්ථ වශයෙන් තේරුම් ගන්න. ඒක ඊට පස්සේ මනස යොදවනවා. අලියෝඩෝ යොදවනවා. සබ්බං චේතසෝ සමන්නාහරිත්ව. එතකොට යා <coughs> වෙන දේවල් කල්පනා කරන්නේ. මද කිපිච්ච ඇතෙකුට ඇත ඇත් ගෝව දෙන උද්විධාන තේරෙන්නේ නැහැ. මොකද එයාගේ මද කිපිලා. නමුත් මද කිපිලා නැති රාජකීය හස්තියෙක් නම් දෙන උපදේශය ආනෝ මානසිකාරය දෙන එච්චරයි මුළු ඇතාගේ අවධානියම ඒකට යෙදෙනවා ඒ වගේම සප්පංචේතු සමන්නාරිතෝ ඔහිතසෝතෝ සුනාති ඒකට කන් යොමාගෙන ඉන්නේ ඉතින් මේ ಗುಣ ටික තියෙනවනම් නැත්නම් මේ මේ කියන අහුම්කන්දී මේ ගුණේ මේ සූචකතිය කියලා කියන්නේ චීකරු ගතිය කියලා කියන්නේ ආහන්නේ ගතිය තියෙනවා නම් විතරයි අත්කෝ එකට ගිහිල්ලා රජුරන්ට ඔප්පු කරන්න පුළුවන් නේ. මෙන්න මේ යථා ස්වාමීන් වහන්සේ, දේවයන් වහන්සේ මේ මංගල ගමනකට වටිනවා. මංගල හච්චි රාජ්‍යයක් කියලා. ඉතින් ඒක අපි භික්ෂුවකට සර්වඥානංශයේ දෙවෙනුවට උපමේයට දක්වනවා. ඒව මේව කෝබික්ක වේ. මහණි ඒ වාගේම යම් කිසි භික්ෂුවක් ලකුණු හතරකින් සමන්නාගතන ගුණාංග හතරක් තියෙනවනම් ආහුනේයම් පාහුනේයම් දක්ඛිනේයම් අංජලිකරණීයම් අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං කියන ඒ සෝබන ගතියට සංඝ සෝබන ලක්ෂණ ඇති වෙනවා. දුර සිට ගෙනලා පූජා කරන්න වටන කෙනෙක් පාට පහු වෙනවා. පාහුනේයම් අතපය උදව් කරන්න වටින දක්ඛිනේයම් වටේ පැදකුණු කරමින් ගෞරව කරන්න වටිනවා අංජලිකරණීයම් දසංගිලි එකත කරලා වඳින්න වටිනවා අනුතරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස ලෝකේ මේ ගිහි ශබ්ද කෙවල් වල ඉන්න ඇත්තන්ට තියෙන විශාල මේ අසහනකාරී ජීවිතයේදී මෙලවට මිහිබට දෙවි කෙනෙක් වාගේ වඳින්න පුළුවන් කෙනෙක් බාටපත් වෙනවා. අනිත් අංගවල වඳින්නේ නොපෙනෙන දෙයියෙකුටනේ. හැම ආගමකම වඳින්නේ ඔලු ගොඩක් තියෙන අත් ගොඩක් තියෙන මිනි ඔලු තියාගෙන ඉන්න ආයුධ වට කරගත්ත මහ පිසාච ප්‍රේතයෝ යක්ෂයෙකුට. මෙතනදී බුදු ජානස ඇති කළ තියෙනවා මිහිපිටම වඳින්න පුළුවන් පුදන්න පුළුවන් මිනිස්සෙක්. දුවේට මතක තියාගන්න මුළු ලෝකෙම මිනිස්සෙකුට මිනිස්සෙක් වඳින බුද්ධ ආගමේ විතරයි. වෙන කිසිම ආගමක මොනම හේතුවක් නිසාවත් එහෙම වන්දනාවක් නැහැ. වැඳුම් පුදන්න බාර ගන්න පුළුවන් එකම කෙනා ਸਰබලධාරී දෙවියන් වහන්සේ විතරයි. ඒ නිසා manuss ලෝකේ තව කෙනෙකුට වැඳොත් ඒක දෙයයන් කරන නිග්‍රහයක්. ඒ නිසා වඳින්නේ නමුත් අපි අම්මට අප්පටත් වඳිනවා. අපි වැඩමහල් වලටත් වඳිනවා. සමස්තයක් වශයෙන් ගිහියෝ පැවිද්දන්ට වඳිනවා. අන්න එවැනි ගුණාම ගුණාංග අංග සම්පූර්ණයට නිකම්ම ඉෂ බෑවට බෑ. නිකම්ම කහට සිවුරක් පෙරෙව්වට බෑ. නිකම්ම කඳ මහාන කරාට බෑ. ඒ භික්ෂුතුර අර රාජකීය හස්තියාගේ වගේ තිබීතු ගුණාංග ටිකක් තියෙනවා. ඉතින් ඇයි මේ වාගේ භික්ෂුත්වයට භික්ෂු සෝබනේට සංඝ සෝබන ගති ටිකක් සඳහා අවශ්‍ය කරන ಗುಣ ටිකක් මේ භාවනා කරන පිරිසකට අපි ඉදිරියෙන් තියාගෙන සාකච්ඡා කරන්නේ. ඇයි බණකට දේශනා කරන්නේ? ඒක හුඟක් වෙලාවට බණහන කෙනෙකුට ගිහි කෙනෙකුට හිතන්න පුළුවන්. මේවා භික්ෂුන් වහන්සේලාටයි මෙහෙණින් වහන්සේලාටයි විතරක් කිව්වට කමක් නැහැ. ඇයි මේ සුදු ඇඳගත්ත අමුදරුවන් රකින්න ගිහි කෙවල් වල කාර්යභාර සහිත අපට කියන්නේ කියලා. මේ ටික කියන්න පුළුවන් වෙන්නේ උපාසක උපාසිකාවකට ඒකේනා පූර්ණ කාලීන භාවනා කරන කෙනෙකුනොත් විතරයි. එහෙම නැත්නම් ගෙවල් දොරවල් වල ඉන්න නානා දේවල් වල ඔළුව යොදාගත්ත වගකීම් භාර තියෙන කෙනෙකුට මේක දරන්නත් බෑ හිතන්නත් අමාරුයික සාධාරණයි. නමුත් ඒත් එක්ක බලනකොට ඒ මිනිස්යාම තමයි සුද්ධ සුදු පාටක් ඇඳගෙන ආරණ්‍යගත වෙලා උක්කමූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා ඒ වාගම සුදු ඇඳගත් පිරිසක් එක්ක සීලයක පිහිටලා හිත අලුත් කරගෙන අනුන් තම්බල දෙන බතක් කාලා කවුරු හරි එල්ල දෙන පැදුරක බුදියාගෙන ඉන්නකොට අර ගිහියගේ මේ නික්මීම නිසා తాවකාලිකව හෝ නික්මීම නිසා එයාට පැවිදි ගුණ නැත්නම් පැවිද්දයි කියලා කියන්න පුළුවන් ගතියක් බුදුහාමුදුරුව අපට පෙන්ලා දීලා තියෙනවා. ජෙන්සේ සඳහන් කරනවා යම් කිසි මේ ලෝකේ ඉන්න කෙනෙක් සංසාර බය දකිනවනම් සංසාර බයෙන් ගලවෙන කටයුතු කරනවා එයාට භික්ෂු කියන නම ගැලපෙනවා. අපි සාමාන්‍යයෙන් ලෝකයේ භික්ෂුත්වය සඳහන් කරන්නේ ජීගත ඇල්ල ගිහිලා ශූරු පෙරවගත්ත, ඉසපාගත්ත, එහෙම නැත්නම් කර්ම වාක්‍යයකින් උපසම්පදා ලැබපු කෙනෙකුටනේ. නමුත් මෙතන ඒ කිනාගේ අර හිතාලුත් කිරීම නිසා, නික්මීම නිසා, සුදුසු පරිසරයකට පත්වීම නිසා තවත් ගුණ උතුමන් ළඟට ගිහිලා මේ කමඨාණක් කරගෙන භාවනා කරන නිසා ඒ කෙනාටත් ඒ ಗುಣ එනවා උදාහරණයක් වශයෙන් කියනනම් ආහුනේයම් පාහුනේයම් දක්ඛිනේයම් අංජලිකරණියම් අනුත්තරම් පුඤ්ඤක්කෙත්තම් කියලා මට මතකයි මම ගිහිව ඉන්න වෙලාවක තව කෙනෙක් දානයක් දෙනකොට මේ ගිහිය ගිහියෙකුට දානයක් දෙනකොට ඒ බාර ගන්න කෙනා මම නම් සීලක පිළිහිටලා ඒකට තේනවා මේ මිනිස්සයා මට මේ දෙන්නේ නෑකමකට හෝ බයකට හෝ රාජදඬුවමකට හෝ ආදායම් බද්ද නිදාසෙන්ට බොරුවක් කියන්න හෝ නෙවෙයි මේ එක්කෙනෙක් සිල් ලකිනවා අනිත් කෙනා සිල් ලකින්නේ නැහැ එච්චරයි ඉතින් එතකොට මේ සීලයක් නිසා අපි තව කෙනෙකුගේ ඒ ආහුණීය පාහුණීය දක්ෂිනීය අංජලි කරණීය தත්තරපත් වුණාට පස්සේ මේ බව නොදැන සිල් කඩ කඩ අපාගත වෙන තුච්ච තත්ත්වයටපත් වෙන කී ලක්ෂයක් මිනිස්සු ඉන්නවා. ලෝක ජනතාවගෙන් 100ට ප්‍රතිශතයෙන් කොච්චරක් මේ බව දන්නේ නැතුව සිල් කඩාගෙන මනුස්ස භාවයෙන් තුච්ච තිරිසන් මුර්ග தත්තරපත් වෙනවා. මනුස්ස භාවයේ ඉඳගෙනම සීලයක පිළිහිట్లా දේව தත්තර බ්‍රහ්ම தත්තර භික්ෂු தත්තර පඬිත தත්තරපත් වෙන්නේ එක මනුස්සයෙක්. ඒ සඳහා තමයි සර්වචනංශ මේ ලකුණු හතරක් පෙන්වන්නේ. උඹ මේ ලකුණු හතර නැත්නම් කනවට ණයයි. උඹ ඔය හොරකමක් කරන්නේ. බොරුවක් කරන්නේ, මායාවක් කරන්නේ, චපලකමක් කරන්නේ. ඒක භික්ෂුවකන සර්වචනංශය කියන්නේ මේ ಗುಣ නැතුව ගුණවතෙක් කෙරේ කරන ඒ පූජා සැලකී ලබන එකට මහ හොරයි කියලා. එයා තමයි මහා හොරා ලෝකේ ඉන්නේ. මොකද පූජා ලැබිය යුත්තේකට කරන සැලකිලි ලබනවා ಗುಣ නැතුව. ඒ කෙනා ශාසනයේ තෙය සංවාසයට වැටෙන කෙනෙක්. ඉතින් ඒ වාගේම තමයි භාවනාවට ගිය කෙනෙක්. ඒ තමන්ට ලැබෙන බුද්ධ සත්කාරට බය වෙලා පත්හැරිලා කලන්ත හැදලා වැටෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. මම මේ පූජාවට සුදුසු වෙන්නේ බුදුහාමුදුරුවෝ කියපු කොයි ගුණේ මයි ළඟ තියෙනවද? ඒක ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වට පස්සේ අපිට ආයේ වෙන නඩුකාරකෙන් අහන්න දෙයක් නැහනේ. වෙන නීතිඥයෙන් අහන්න දෙයක් නැහනේ. වෙන උසාවියකට නම් ගන්න දෙයක් නැහනේ. ඉතින් එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මෙව අප කෙරෙහි දරුවෙකුට හැන්දෙන් කවන්න වගේ මේ ටික ටික කියලා දුන්නේ නැත්නම් අපි අපි නීති හදාගන්න වෙනවා. මේ විදියට පූජාහාර තත්ත්වයටපත් වෙන මොනවද වෙන්න ඕන කියලා. ඒක අපිට තියලා නැහැ. සර්වචනහදේ සර්වච්ඡ තාඥාණයෙන් අපට කිනහර පානනවා. පානවා. කිනහර පාන්නේ කොහොමද? කැළේ ඉන්න වල්ලලියෙක් මංගල හස්ස රාජෙක් බවටපත් වෙන්නේ කොහොමද? මංගල හස්ස රාජෙක් බවටපත් වෙලා රාජභෝග්ගයක්, රාජාංගයක්, රාජාර්ය තත්‍රපත් වෙන්නේ. එයාලක තියෙන ලකුණු හතර මේ හතර මං හිතන්නේ ලෝකේ දක්ෂම හස්ත්‍ය ආචාර්යව දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ අපිට උගන්වන දේ දක්ෂම අස්තු দমনය කරන ඒකටම પરම්පරාගත වෙච්චි අලිකාරෙක්වත් දන්නේ නැහැ. බුදුරජාණන්සේ මේ බුදු වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍යෙට විතරක් නෙවෙයි ඒ ඕනෙම ලෞකික ඥානයක් උන්වහන්සේ කියලා පැමිණලා තියෙනවා. ඒ නිසා සමහරට මේක අලියෝ බලා ගන්න මිනිස්සුත් මේ සූත්‍රය කටපාඩම් කරනවා. ඒක මොකද මේ මිනිස්සු දන්නේ නැහැ. එහෙම සංග්‍රහ වෙලා නැහැ. අපිට මේක දෙන්නේ උපමාවක් විදියට. ඉතින් පළවෙනි කතාව තමයි සර්වචාන්සේ සඳහන් කරේ යතා යම් ආකාරයට කලීතු කාරණාවේදී පෙරදීපු ඇත් භාෂාවෙන් කියන වචනයක් වේවා අලුතින් කියන විධානයක් හෝ වේවා හොඳට අට්ටිකත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නා හරිතෝ හිතසෝතෝ ධම්මං සුනාති එමෙ එමෙ ඇහුවට පස්සේ ඒ යථා ඒ දෙයට මානසිකත්වා කියන එක මනස මේ වෙනවා කියන එකට ඇත්තාගේ උපමාවෙන් බුදුරජාණන්සේ බොහොම ලස්සන වෙන තැනක ඒක තියෙන්නේ ඇත්ගල උපමා කරනවා සතියට සර්වචනසේ සඳහන් කරලා තියෙනවා ඇතාට කඳයි ඔළුවයි නමන්න බෑ. යම් දිශාවකට ඔළුව ඒ දිශාවට කඳ යනවා. යම් දිශාවකට කඳ ඒ දිශාවට ඔළුව යනවා. ඌරටත් පැත්තහැරලා බලන්න බෑ. ඇතාටත් පැත්තහැරලා බලන්න බෑ. ඒ නිසා තමන් කරන වැඩේට මුළු හදින්ම මුළු කයින්ම යම් වැඩක් කරනවා නම් එතකොට හිත ගත දෙක එකලස් වෙලා තියෙනවා. අපි දෝතිම වැඩක් කරනවා කියලා කියන්නේ. ගෞරව සම්ප්‍රයුක්ත වැඩක් කරනවා කියලා කියන්නේ. සකස් කරලා වැඩක් කරනකොට හිතයි ගතයි දෙකම එක වැඩේ කරන්නේ. වමතින් කරනවා නෙවෙයි. වැඩ දෙක තුනක් එකවර කරනවා නෙවෙයි. කරන වැඩේ ගැන අමනාපෙන් කරනවා නෙවෙයි. ඒ හැම දෙයකින්ම ඒ පුද්ගලයා දෙකට දෙතාවර වෙච්ච ඔළුව අවුල් වෙච්ච අන්‍ය විහිිත කෙනෙක් බවටපත් වෙනවා. නමුත් කරන මොන දේ හරි හිත යන දිහාට ගත යනවා නම් ගත යන දිහාට හිත යනවා නම් ඒකට කියනවා ඇත් ගලේ උපමාව. ඒක තමයි සතිය කියන්නේ. සත්‍යමත් වැඩක් කරනකොට එක වැඩයි කරන්නේ ඒකට මුළු හදින්ම කරනවා. ඒක කරගන්න බැරිව කඳ එකක් කරනකොට ඔළුව තව එකක් කරනවා නම් එතකොට අපි දන්නවා විෂිරීලා සතිය කැඩිලා හිත පිට ගිහිල්ලා හිතවිලි පහළ වෙලා নানা ආකාර දේවල්. ඒ නිසා ඇත් ගලේ උපමාව තරුවචනanse පෙන්වන්නේ ඇතා මානසිකත්වා මනස යොදලා යමක් කරනවනම් ඌ දෙක තුනක් එකසර කරන්නේ එක දෙයයි එක සැරේට කරන්නේ. මුළු හදින්ම මුළු කයින්ම හිත යොදා කරනවා. අන්න ඒ වාගේ යම් කිසි කෙනෙක් ආස්වාසයක් කරන වෙලාවේදී මේ ආස්වාසය මෙනෙහි කරලා මුළු හදින්ම ආස්වාසය අත්දකින්නවනම් එයාට ඇතෙක්ගේ ශක්තිය ලැබෙනවා. ඒ පුද්ගලයාට ඒ එක හුස්මක් දිහා බලලා සතිය පිහිටවීමෙන් ඇතිකුගේ ශක්තිය ලැබෙනවා. ඒකේ නාමයේ හුස්ම ගන්න ගමන් වෙන දෙයක් ගැන බලනවා නම් නැත්නම් ආස්වාසය කරනකොට ප්‍රසවාසය කියලා මෙනෙහි කරනවා නම් ඉතින් එයාගේම ශක්තිය ඔක්කොම අවුල් වෙලා එයාටම හානි කර තත්වයකට පචී දුස්චරිත කාය දුස්චරිත මනෝ දුස්චරිත රාග ద్వේෂ මෝහ තණ්හා මාන දිටි රාශියක් පහළ වෙලා ඒ මනුස්සයා මේ මොහොතේ තපායි ඉන්නා වගේ මතරත් තපාගත වෙන වැඩ කරනවා ඒක නිසා යම් වෙලාවක හිත යන දිහාට ගත යනවා නම් ගත යන දිහාවට හිත යනවා නම් ඇත් ගලක් වගේ එකලස් වුණා නම් ඒ හැම චිත්තක්ෂණයක්ම යෝධ බල යෝධ ශක්ති සහිතයි මංගල හති රාජෙක් වාගේ ඉතින් අපිට අවශ්‍ය නම් මේ මංගල හති රාජයා කීකරු කරලා ගන්න අපි ඇත් ගලේ උපමාව තියාගන්න ඕනේ යමක් කරනවා නම් මුළු අදින්ම කරන්න ඒව නැත්නම් අපි කියන චපල ගති ෂට ගති මායාවී ගති, වංචනික ගති. ඒ ෂටගති මායාවී ගති, වංචනික ගති, චපල ගති සියල්ලම හිතට කොට වෙන්නේ මේ සති මාත්‍රාව නැති වෙලාවේ. ඒක අපි ඊයේ කරපු ධර්මදේශනාවට අංග පූර්ණයක් ඌණ පූර්ණයක් අතර සිද්ධ වෙන්නේ මේ විදිහට යම් කිසි කෙනෙක් බණක් අහනකොට අට්ටිකත්වා මනසිකත්වා සබ්බංචේතසෝ සමන්නා හරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාසි කියන විදිහට අපි ගමේ පන්සලට කියලා බණක් අහනවා වෙන්න පුළුවන්. රේඩියෝ එකේ බණක් අහනවා වෙන්න පුළුවන්. නැත්නම් පටිගත කරපු එකක් වෙන්න පුළුවන්. ඒ අහන වෙලාවේදී සියලු වැඩ බහා තබලා ඒකටම සතිය පැහැදී ඉන්නවනේ ඒක කියන සක්කච්ඡාකාරී. සකස් කොට කරනවා. ඒකට ලොකු සංස් කිව්වේ ආදර කවුරුවෙන් නැමී සිට. වෙන දිවල් එක පටලවාගෙන නෙවෙයි. බොහොම ශ්‍රද්ධාවෙන් කරනවා. ඒ වගේම ඒක නිචපතා කරනවා නම් ඒ ආහන දේවල් වලට අර අසුතං සුනාති ආදී ආනිසංස තමයි ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහටත් අහන බණවල මෙන්න මේ විදිහට අහන එක හරියටම කැඳේ ගල බේරුවා වාගේ හරියටම රාජාධිකරණේ විනිශ්චයකාරවරයා දෙන තීන්දුව වචනයක් කලපිල්ලක් පාපිල්ලක් නැතුව තීන්දුව කරගන්නවා වගේ අසා ගන්නවා වගේ අත්‍යවශ්‍යකමක් තියෙනවා කමටහම් බණවල. කමටහම් බණවලදී අහක දාන්න දෙයක් නැහැ. ඒක නිසා ඒක එකින් එකට එකින් එකට එකින් එකට අහන්නේ නැතුව අපි ඔළුවේ තියෙන ඉන්න දේවල් එක්ක අහන්න ගියොත් අර පීල්ලේ යට දිය යට කලයක් නැමුවත් 60 60 නොපිරේ ජලය 60 පැයකින් බැලුවත් කියලා කොච්චර බණ ඇහුවත් අර පටල අර මලකට කාපුලිකම තමයි එන්නේ. අර හිතුවලුවම තමයි එන්නේ. ඉතින් ඒක හොඳට පේනවා ධර්මදේශන අවස්ථාවට වැඩි ධර්ම සාකච්ඡා අවස්ථාවේ. කියන දේ නෙවෙයි ඒක කාගවත් දෝෂයක් කියලා පෙන්වන්න හිතන්න එපා. එතකොට අපි ගොඩක් මේ ප්‍රශ්න ඇති කරගන්න. මේ තමයි හිතේ හැටි. අහන වෙලාවේදී යමක් හිත යොදනලාදී ඒක නෙවෙයි අන්‍යවිත හිතකින් ආන. ඉතින් ඒ ඇසීමට කියන්නේ ධර්ම ගෞරව නැතිකම කියලා. සක්කච්ඡාකාරීකම නැතිකම. ශ්‍රද්ධාව නැතිකම නිසා. ඉතින් මෙහෙම සංසාරේ කොච්චර කල් අපි ඇදින්නේ නැද්ද? වල්ලලියෝ වගේ. බල්බුරෝ වගේ. කොංගලියෝ වගේ. ඉතින් දැන් අනකාර ධර්මපාලතුමා බයිනකොට ওই වචන සෙට් එකම දෙනවා. තොපි වල් අලියෝ. අලි ගොන් බූරු ගොන් අලියෝ. තේරෙන්නේ නැහැ මේ කියන දේ. කිකා මෙච්චර වටන ධර්මයක් අපිට තියෙදි මේ සූද්ද දෙන තේවල් වලට පහින්ද පහින්ද පිටිපස්සේ නටන්න නැටිල්ලට. ඒ ඒ ඒ නිදහස ලබා ගන්න ඉස්සර වෙලා. ඉතින් ඒ නිසා අපිට එහෙම නැතුව මේ යථා මංගලහත රාජ්‍යයක් බාටපත් කරන්න ඇහුම් කන් දෙන්නේ නැතුව බෑ. ඒකට බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරන්නේ ද්වේ මේ භික්කවේ පච්චයා සම්මාදිට්ඨිය උපාදාය. ඛතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ. බුදු බුදු නුවණින් බලලා කියනවා සර්වඥතාන ඥාණයෙන් බලලා කියනවා මහණි ඉනිකුට සම්මාදිට්ඨිය පහළ වෙන්න නම් මට පේන්නේ ආසන්න කාරණා දෙකයි කියන්නේ. සම්මා දිට්ඨිය පහළ වීමට ආසන්න කාරණා දෙකයි. එකක් තමයි පරතෝගෝසේ අනුන්ගෙන් අහන්න ඕනේ කවුරු කොච්චර Taman තනිපොර කල්පනා කරත් ඒ සියල්ලම මිත්‍යා දෘෂ්ටි. Tamanගේ හිතින් කොච්චර කල්පනා කරත් ඒ සියල්ලම මිත්‍යා දෘෂ්ටි. පරතෝගෝසේ විතරයි මේක මිත්‍යා දෘෂ්ටියක් බව කියලා දෙන්නේ. දෙවෙනි එක තමයි අජත්තං යෝනිසෝමනසිකා. අද අපි එකට යන්න හදාන්නේ. ඒ අහපු දේ නිසි ලෙස ක්‍රියාවත් කරන්න. මට මතකයි මං ගිහි කාලේ බණක් අහන්න ගියා. ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා බටහිර ලෝකයේ විවිධාකාර විද්‍යානුකූල දේවල් නිපදවල ලෝකේ පුදුම විදිහට යන්ත්‍රගත කරා යටිතල පහසුකම් හැබ්දුවා. ඒ සියල්ලම මිත්‍යා දෘෂ්ටි. ඔක්කොම මිත්‍යා සංකල්ප. ඒක නිසා යන්නෙම කාමයට. කවදාකවත් මේ පැත්තට එන්නේ නැහැ. ඉතින් එතකොට මම හිතන්නේ විද්‍යාව කියන එක බොහෝම වටිනා ඒකාන්ත සුබ පළගෙන දෙන වටන දෙයක් ඒ ස්වාමීන් වහන්සේ කියනවා බුදුරජාන් වහන්සේ කියන විද්‍යාවකුත් තියෙනවා. ඔය බටහිර විද්‍යාඥයෝ අල්ලගෙන නටන විද්‍යාවකුත් තියෙනවා. ඔය දෙකතම එක වචනේ දාපු විතර කුණු හරපයක් සිංහලයා වෙන ඉතිහාසෙ කරලා නැහැ. ඔය කුණු හරප දෙකටම එක වචනේ දැම්මා. කේමන සංසය අපත් වෙන්න කිට්ටු වෙනකොට ඉල්ලීමක් කරා කරුණා කරලා මේක පැහැදිලි කරලා දෙන්න. ඉස්සෙල්ලා නම් මේකට නවීන විද්‍යාව කිව්වා දැන් නවීනත් නෑ විද්‍යාව කියනවා. ඔය කුණු හරපටත් විද්‍යාව කියනවා නම් බුදුහාමරෝ කියපට මොකද්ද කියන්නේ? නිසා ඕකට කියන්න ඕනේ අවිද්‍යාව කියලා. ඕකෙන් කරන හරියක් කරන්නේ මනුස්සන්ගේ කාමේ වඩනවා. ඒක නිසා බුදුජානකසේ සඳහන් කළා තියෙනවා. ඒ දැනුම වැඩෙන්න වැඩෙන්න කර්මය. බුද්ධ දේශනාවට අහන්න ගියාම ඕංග දිනේකට අමාරුයි. කැමැතිත් නැහැ. තේරෙන්නෙත් නැහැ කියනවා. මොකද මේ කාමයේ අතාරින්න බැරි හින්දා වෙන්න මොකක්වත් නැහැ. නැත්නම් බුදුචානන් මේ තෝපාකටත් කියපු දෙයක් මේ කියලා තියෙනවා. මේ සුනීතටත් කියපු දෙයක්. ඉතින් කියනවා තේරෙන්නේ නැහැනේ බුදුබණ ටිකක් සරයි. ඒ මොකද අර අල්ලාගත්ත අර කාමයේ අතාරින්න බැරි කම. ඒ නිසා පරතෝ ഘോഷේ නැතුව අපිට නැගිටින්න බෑ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපේ මොලේ වැඩ කරා නම් හිතුවනම් හිතුවනම් ඒකාන්තෙම මිත්‍යා දෘෂ්ටි. පරතෝගෝෂී ඊට වඩා උඟාවක් වෙනස් ඒක නිසා අපිට නිතරම අපි හිතන හිතවිලි තියෙනවා හිත දෙඩමළු වෙනවයි කියලා කියන්නේ. ඒක සාපේක්ෂව බුදුරජාණන්සේ දේශනා කරන්නෙකු තියෙනවා. අන්න ඒකට මේකත් මේ අල්ලපනල්ලේ හැදී පැහැදී හිටගෙන බුදුහාමුදුරෝ දේශනා කරන දේ අහන්න ගියාම අපි ඒක කියන සිංහලෙන් බනහනවයි කියලා. ඒක ධර්ම ගෞරවය. ඉන්නේ ධර්ම ගෞරවය කෙනෙක් ළඟ තියෙනවා නම් මුද්‍රජානන්සේ අපි අර ගියපාර 82 වෙනි වැඩමුළුවේදී සඳහන් කරලා තිබුණා යම් කිසි කෙනෙක් මහණෙනි සුතා ධතා ಪರಿචිතා වන සමනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා යමක් අහලා මේ බුදුන් කියන දෙයක් අහලා නැත්නම් බුද්ධ දේශනාවක් අහලා බුද්ධ ශ්‍රාවකෙක්ගෙන් දෙයක් අහලා ධතා ඒක හිතේ දරාගෙන ಪರಿචිතා මේක හොඳට කටපාඩම් කරනවා වනපොත් කරනවා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. වනපොත් කරලා මනසානුපෙක්ඛිතා මේකට මන අනුව මනස මෙහෙवला. ඒ කාමයේ සඳහා නෙවෙයි, රූප බලන්න නෙවෙයි, ශබ්ද අහන්න නෙවෙයි, මේක සඳහා මනස මෙහෙवला. දෘෂ්ටිය සූතමේ මට්ටමින් හරි ඒකේන සුද්ධ කරගත්තා නම් ඍජු කරගත්තා නම් ඒ මනුස්සයා මරණ වේලාවේදී මුට්ට සතියාවත් හිත අන්ධබන්ද වුණත් හිත වික්ෂිප්ත වුණත් දේවනිකාය කියලා උපදිනවයි. බුදුන් කියපු දේ අහලා හිතේ තියාගෙන හොඳට පිරිසිඳ බලලා හිත ඒකට යොදලා දෘෂ්ටිය ඍජු කරගත්තා නම් මුට්ට සතිච කාලං කරෝති අවසාන වෙලාවේදී හිත වික්ෂිප්ත වෙනවා. මරණ වෙලාවේදී අන්දමන්ද වෙනවා. ඒත් කියලා අන්‍යතර දේවනිකායක උපදිනවයි කියලා කියනවා. ඊට පස්සේ යාට ඒ දේවනිකායේදී ධර්ම දේශනා කරන කෙනෙක් හම්බුනහම යහටට මෙතෙන්දී වඩපු සතිය සතිපත්තහනේ ආය සතුප්පාදේ ඇති වෙනවා. මම ඇත්තටම Brahmacharya රැකපු කෙනෙක් නේ. මම මේ බණ අහලා තියෙනවනේ. මම මේකට මනස යොදවලා තියෙනවනේ. ඍජු කරලා තියෙනවනේ කියලා එයාට දේවසිරිය තියේදී මරණ වේලාවේදී ඔළුව අවුල් වෙලා තියේදී එහෙදි බණ ඇහෙනකොට ආයෙත් මතක් වුණාම ඒ මතක් වීමේදී ඇතිවෙන ගැම්ම කොච්චරද කියනවනම් ඒ මතක් වීමේදී ඇතිවෙන ධෛර්ය ශිෂ්ඨ ශක්තිය අදිෂ්ඨාන කොච්චරද කියනවා වහාම නිවනට කිට් වෙනවා කියන මේක ගලපන්න මේ වචනෙත් එක්ක මොකද්ද යම් කිසි කෙනෙක් බලපු අරමුණක් ගැන හිත හිතා ඒ අරමුණේ අනුව්‍යංජන හිත හිතා මැරුණොත් ඒකාන්තෙම අපාය කියලා ලියලා යම් කිසි කෙනෙක් මේ ජීවිතේ දැකපු අහපු ගඳ රස විඳපු මොන හරි අරමුණක් ගැන හිත හිතා ඒකේ ව්‍යංජන අනුව්‍යංජන ගැන හිතියොත් ඒකාන්ත අපාය නැත්නම් තිරිසන් යෝනියක් කියලා අග්ගේ කන්දෝප සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. අහන දකින්න ඔක්කොමලා කියන්නේ මේ ගිය කට්ටිය ඔක්කොම යට තමයි කිය. කවුරුවක්වත් තුලට ගිහිල්ලා නැහැ. ඒ තරමටම අපි මේ සතිය කියන එක දන්නෙත් නැහැ. අපි මේ নানা ප්‍රදේවල් වල හිත හිතා අර යාගෙන හිත හිතා මෙයාගෙන හිත හිතා අර වස්තුව ගැන හිත හිතා අර නම්බුනා මේ ගැන හිතා කල්පනා කරපුවාම මරණ මොහොතදී මොන බඩකඩුත්ව කොළුටි තියලා කවුද මොන බඩකඩුත්ව ආවත් අපායි මොන බඩකඩුත්ව ආවත් අපායි හීන් දාඩි දාන මේ සූත්‍රය කියවනකොට heart attack එහෙම තියෙන කට්ටිය නම් දිවයට පෙත්ත තියාගන්න දැම්මම එච්චරයි ඔය අපි ගණන් කරන ගණන් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ සම්බල හිතන යමක් තියෙනවා මිත්‍යා දෘෂ්ටි. අහපල්ලා බුදුන් කියන දේ. ඒක ගෞරවයෙන් අහපල්ලා. අහලා දවසකට සුළු වේලාවක්වත් නැත්නම් මෙහෙම ජීවිතේ දවස් දෙක තුනක්වත් අරගෙන මේකට හිත යොදලා ඒ අනුව මනස මෙහෙවලා මේ සම්මාදිට්ඨිය කියන එක සුපමකට ගන්න තියෙන එකක් නෙවෙයි අහලා ඒ අනුව හිතලා හිතලා හිතලා කරගෙන තිබ්බොත් මරණ වේලාවේදී අන්‍ය විහිිත උනත් එයාට දේවනි කායික උප්පත්තියක් ලැබෙනවා. අසුවිරු කෙනෙක් ඇවිල්ලා බණක් කියනකොට මතක් වෙනවා ආඩේ මමත් Brahmacharya රැකලා තියෙනවානේ. මම සතිපට්ඨානේ වඩලා තියෙනවානේ කියලා ඒ මතකයත් එක්කම එයා ඒ වෙනකොට ඉන්න දේවසිරිය නෙවෙයි අර Brahmacharyaට හිත යෑමේදී නියම පැත්තට හිත වැටෙන නිසා නොලබපු අධිකමයක් ලබනවා. එහෙම නැත්නම් සරුවචන්සේ සඳහන් කළා තියෙනවා ඒ දිව්‍ය ලෝකෙට වරින් වර ඉර්ධි ප්‍රාත්‍යහාරයේ සහිත ස්වාමීන් වහන්සේලා වැඩම කළ ධර්ම දේශනා කරනවා. එතකොට මේකේ නා ඉන්නේ සම්පූර්ණ දේවසිරි විඳිමින් කාමසප්ප විඳිමින් දිව්‍යමය රූප ශබ්ද ගන්ධ රස විඳිමින්. නමුත් මට බණ ඇහෙනකොට එයාට මොකද්ද ඇඳුනුම්කමක් පහළ වෙනවා. මොහිමීට හිමීට කල්පනා වෙනවා මුන්නාංශ මේ කියන දෙයට මම කාලයක් හිත යොදලා තිබිලා තියෙනවානේ. මමත් භ්‍රමචර්යය රැකලා තිබිලා තියෙනවානේ. මටත් මෙහෙම කාලයක් තිබිලා තියෙනවනේ කියලා ඒක මතක් වෙනකොට ඒ සතිය උපදිනකොටම පණින්න බැරි පිම්ම පයින්. එහෙම නැත්නම් දෙවියන් අතර කෙනෙක් එකිනෙකා සාකච්ඡා කරනකොට අපි යම් යම් කුසල් කරලාද අපි මේ දිවි ලෝකේ ආවේ කියනකොට ඒ සාකච්ඡාව තුළම කෙනෙකුට තේරෙනවා මම මේ මේ ගමන අද මෙතෙන්ට එන්න පුළුවන් උනේ මම මේ සම්මාදිට්ඨිය වෙනුවෙන් බුදුබණ අහපු නිසායි හිතාගත්ත නිසායි මනස්කාරේ පවත්වපු එකයි නිසායි කියලා ඒත් සතිය උපදින්න පුළුවන් කියනෝ නැත්තම් එකට මේ ලෝකේ බණ භාවනා කරපො දෙන්නේ මේ විදියට මැරලා ගිහිල්ලා ඉපදලා දේවනිකායක ඉපදිච්චාම දෙන්නගේ දෙන්නගේ මූණ දකින්නට මතක් වෙන්න පුළුවන් අපි මනුස්ස ලෝකෙදී එකට භාවනා කරපු අය නේද කියලා වැලිකෙලියේදී දකපු කෙනෙක් කාලයකට පස්සේ හම්බුණා වගේ. ඒක නිසා මේ බණක් අහනවා කියන එක ඒ විදිහට ධර්ම කෞරවෙන් ඉඳගෙන සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ditthiya suppati viddha කියන එකම තමයි මේකෙදි මේ සඳහන් කරලා තියෙන්නේ අට්ටිකත්වා මානසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාය ඉතින් අපි මේ ගෙවල් දොරවල් වල තියෙන වැඩ යුතුයකම් බහරත් එක්ක බලනකොට අපිට මේ වගේ සුද්ධ වශයෙන් ඒවට ඉදිලා ගත කරන්න හම්බ වෙන්නේ නැති කරුණයක් අප්පා කැම්බිරිල්ලක් අප්පා මෙච්චර ලස්සන ධර්මයේ මේ ලෝකේ තියෙද්දි මොනවද අහන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මොනවද අනුන්ට කියන්නේ අපි මොනවද කියවන්නේ මොනවද හිතන්නේ ඒ මොකද අර ආభాසය හොඳ නැති නිසා ආభాසය හොඳ නැති නිසා ඉතින් ඒ කියන කිසිම දෙයකින් සම්මාදිටියක් වැඩෙන්නේ නැත්තම් මේක අහනකොට රසත් නැහැ හරි ගැඹුරුයි කියන අපිට ওই පාළි තේරෙන්නේ නැහැ. කී කියන নানা ආකාර පස ගහන්නේ මොනම තේරෙන්නේ නැති ගතියක්වත් නිසා නෙවෙයි. චපල විදියට කාමර තියෙන ආසාව. වංචනික විදියට කාමර තියෙන ආසාව. ෂට විදියට කාමර තියෙන ආසාව. මායාවී ගතියට කාමර තියෙන ආසාව. එනිසා අපි ඒකට යුද ප්‍රකාශ කරනවා. දැන් බුදුන් පහල වුණා. බුද්ධ ධර්මයේ තියෙනවා. මම ඒකට කනක් යොමු කරනවා මේ බොලේ බෑ කියනවා. තේරෙන්නේ නැහැ කියනවා. මොනම දැනුමක්වත් අඩුව අඩුවාලුවක් කාගේවත් නැහැ. තරං කාමයේ විසින් ඒක අන්ධ කරනෝ, අචක්කු කරනෝ, පඤ්ඤා නිරෝධකෝ, අනිබ්බාන සංවත්තනිකෝ නීවරණෝ. ඒ ඒ කාමය අන්ධ කරනවා. මේ පේන තියෙන දේ පෙන්වන්නේ නැහැ. අචක්කු කරනවා මේ පේන ඇත්ත එක මොහා කරනවා. පඤ්ඤා නිරෝධකෝ තියෙන ප්‍රඥාව අවුල් කරලා දානවා. හරියට කැටරක් හැදුනා වගේ. එක දෙක වෙලා පෙන්නනවා. ඉතින් මේක අයින් කරාට පස්සේ මේ ෂෝක් එකට බුදුබණ තේරෙනවා. ඒ නිසා අපි පළවෙනි සැරේ ඔය කියන විදිහට සූතාදත්තා ಪರಿචිතා කියන විදිහට තේරෙන කරාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ වැඩ කොටස් වර්ගයක් තියෙනවා අපිට කරන්න. ඒ ඇසූ විරෝධේ පිළිබඳව පිහිටලා කටයුතු වගේ බුදුහාමර සඳහන් කරලා තිනවා. ඒ දේ කරනකොට අර අහපු බණ ටික පුස්කොළපතක් නැවත කලපුරිමේ ඇඳලා බලනවා වගේ ඒක එකින් එක එකින් තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඇසූ විරෝධේ ක්‍රියාවත් කිරීම සම්බන්ධයෙන් බුදුජානසී සඳහන් කරනවා මේ ඇත සෝතාච හෝති. හොඳට කන යොමු කරලා අහන જાති. අත්ගොඩ කියන්නේ අහන જાතිකේ. හන්තාච හෝති. යා නසන්න දන්නෝ. ඒ නැසීම සම්බන්ධව තමයි අද අපි දවසට ආචෝකාව ගන්න හදන්නේ. බුදුජානනාංශයේ සඳහන් කළ තියෙනවා මේ ඇතා යුද්ධෙට ගියාට පස්සේ සංගාම ගතාන එයා ඒ දවස්වල තිබුණේ සිවුරංග සේනකනේ සිවුරංග හමුදාවනේ හත්ති සේනාව අස්ස සේනාව රති සේනාව පාබල සේනාව කියලා අස්ත්‍රිය පාබල කියලානේ කියලා දුන්නේ. ඉතින් මෙයා යුද්ධෙට ගියාට පස්සේ මෙයා තව යුදට ආපු ඇතෙක් නසන්න දානවා. එහෙම නැත්නම් ඇත් ගොව්වෙක් නසන්න දානවා. යුදෙට ආපු අශ්වයෙක් නසන්න දානවා. අශ්වාරෝහකෙක් නසන්න දානවා. යුදයට ආපු යුද රථයක් සොනු විසුණු කරන්න දාන්න. රති රති කම්පී රතේ ඉන්න මනුස්සුත් නැසන. පාබල හැමදාම නැසන. ඒකටයි මෙයා මේ අහුම්කන් දීලා කීකරු කරගෙන ආවේ. අන්න ඒ වගේ යම් කෙනෙක් භාවනාවක් අහලා මේ ජීවිතේ කල යුත්තනම් මොකද්ද? සූතමය ඥානෙ විතරක් නෙවෙයි ඒක දිනු කරන්න ඕනේ. ඒ සීලයක පිළිලා සුතමේ ඥානෙ ලබාගෙන සාකච්ඡානාන කරලා එයා සමත අනුග්‍රහිතර බැස්සයි කියලා හිතනවා. බණ භාවනාවට ගියයි කියලා. බණ භාවනාවට ගිහලා වාඩි වෙච්ච ගම අපි සුතයෙන් දන්නවා වෙන්න පුළුවන්. දැන් නැත්නම් අපි මේක මතක් කරගන්න. වාඩි වුණාට පස්සේ අපේ ප්‍රධානම රාජකාරිය තමයි මේ වාඩි වෙච්ච ඉරියව්වේ ඇතුළට හිත ගෙට ගෙට ගෙවද්ද ගන්න එක. හිත ඇතුළේ තියාගන්න. අපි ඒකට සත්‍ය කියලා කියනවා. එතකොට ගත යන දිහාට හිත ගියා වෙනවා හිත යන දිහාට ගත ගියා වෙනවා හරියට අලියගේ ඔළුවයි කඳයි එකලස් වෙලා තියෙනවා වගේ. ඉතින් මේ සඳහා තමයි අපි මේ ඉස්සරහ කියන විදිහට සිල් රිතිය අඳින්නේ භාවනා මධ්‍යස්ථානට එන්නේ සිල් නැත්තම් වට කරගන්නේ සිල් සමාදන් වෙන්නේ අනුන් දෙන බතක් කාලා දින තැනක බුදිය ගන්නේ මේ සේරම කරන්නේ වෙන්න මොනවා කටවක්වත් නෙවෙයි මේ නන්නත්තර වෙලා ඊයේ හෙටයි ගත කරන හිත මෙතෙන්ට දැනට ගණ්ඩායි අර යා මෙයා ගැන හිතන විනුවට මේ Tamange ඉරියව්වට හිතර ගණ්ඩායි. අතන මෙතන ගැන කල්පනා කරනවා විනුවට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට මෙතෙන්ද හිත ගණ්ඩායි. ඉතින් මේක තමයි සුතයෙන් අපි භාවනා කර්මස්ථාන දෙනකොට කියන්නේ හොඳට පట్టල වාඩි වෙලා ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වේ දුර ගමනකට යන්න ලැහැතලා වාඩි වෙන කෙනෙක් වගේ හොඳට වම දකුණ දෙක සමබර කරලා තියාගන්න. හොඳට කෙලින් කරලා කඳ තියාගෙන බලන්න දඬු කඳේ ගැහුවා වගේ කුරුසෙට තියලා එන ගැහුවාගේ හිර කරන්න එපා. සම්පූර්ණ ලිහිච්ඡ ස්වරූපෙන් තියන්න. සහැල්ලු ස්වරූපෙන් තියන්න. තියලා අහන්න හිතෙන් ඔබ කැමති නැත්නම් මේ ගෙට එන්න කියලා. අර එමේ දුවන්න එපා. අතන මෙතන යන්න එපා. අරයා මෙයා ගැන කල්පනා කරන්න එපා. තීරම මිත්‍යා දෘෂ්ටි අකුසල් වගේ. මේ හිත මේ ගෙට එන්න කැමති නැති. ඉතින් ඒ ගෙට එන්න කැමති නැහැ ගේ අපිරිසුදුන. කේමනන්ද සාංශේ මතක් කරනකොට කියනවා මේ නවපන්නේ විජ්ජංකාරය එහෙම නැත්නම් මේ යද්දෙතෝ බුලුක්කොබ වෙනුවට ප්ලාස්ටික් කොලින්ලු හදාන. පොල්මල් වෙනුවට ප්ලාස්ටික් මල් ගන්නවා. ඔක්කොම යන්නේ යකාට ආරාධනා කරනකොට යකා ඇවිල්ලා කළු මම්ම හෙන්නේ අව බොරු එකක් කියලා. මම එනවනම් එන්නේ පුලුක්කොබ තියනවා විතරයි. ඒ වගේ මල්පැල හදලා යකාට වටින මැනවි දෙවියනේ කියලා යාඥා කරාට ඒක පුඩු ගොබලින් නෙවෙයි ප්ලාස්ටික් වල හදලා යකාවත් එන්නේ මේකත් හදලා තියෙන්නේ કૃතිමම නම් ඉන්න ඉරියව්ව ස්වභාවික නැත්තම් මොනම හිතක්වත් මේකට එන්නේ ඒ දේවත් අපි දන්නේ මේ හිත නන්නතර වෙන හිත කයට ගෙන්න ගන්න නම් කයට කුළුඳුලේ Tamange කොල්ලෙක් උකුලේ තියාගෙන ඌරතල් කරන අම්මා කෙනෙක් වගේ තනෙන් කිරි දෙන අම්මා කෙනෙක් වගේ තමන්ගේ කයට මෛත්‍රී කරන්න බැරි මනසට කවදාවත් චිත්තක්ෂණයකටත් කයට හිත ගන්න බෑ. ඒකේ අනිත් පැත්ත හිතන්න මෙහෙම. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ කයට වෛර කරන එක. මුළු ජීවිතේ පුරාවට කරන්නේ තමන්ට තමන් වෛර කරන එක. තමන්ට තමන් වෛර කරන නිසායි ඥාන පිරමින්ට ආදරය කරන්නේ. පිරිමි ගෑනුන්ට ආදරය කරන්නේ තමන්ගේ කය ගැන ආදරයක් නැහැ. ඒ වගේම මට පිරිමියෙක් නම් හිතනවා අඩි 6ක් උස V shape එක තියෙන මේ මේ අංග සම්පූර්ණ කයක් ලැබෙනකන් ඉතිං ලතු උලනවා උපදානවා යනු ගැන කියන්න දෙන්නේ නැහැ. ඒ සේර මොකද මේ තියෙන එකට තරහ මේ ලැබිලා තියෙන ස්වරූපෙට තරහ කරන තාක්කල් අර පුලුකොබ වෙනකොට ප්ලාස්ටික් වලින් මල් පැල හදලා වරෙන් වරෙන් වරෙන් කියලා දෙයන්න කිව්වා වගේ ඒ යකයින් දෙත් නැ දෙයින් දෙත් නැ මේ කයට මෛත්‍රී කරන්න අපි දන්නේ නැති නිසා මොන්න තරම් උසුළු විසුළු කරනවා ඒ මිනිස්සෙක් මම සිල් අරගෙන ඉන්නේ මම භාවනා මධ්‍යස්ථානක ඉන්නේ අනේ වරෙන් මචං කිව්වට එන්නේ නැහැ එන්නේ එන්න බෑ මොකද අපි දන්නේ නැහැ කයට ආදරය කරන එක. ඒ නිසා කොච්චර කාලයක් යයිද මේ ලැබිච්ච manussාත්ම භාවය ප්‍රතිලාභයක් කියලා තේරෙන්නේ. මේ බුද්ධෝත්පාද කාලේක හම්බෙච්ච මේ manussාත්ම භාවය ප්‍රතිලාභයක් කියලා තේරෙන්න කොච්චර බණ ආන්න වේද? උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන්නේ මේක තව ටිකක් දික් වුණා නම් හොඳයි සුදු වුණා නම් හොඳයි උපදැම්ම නම් හොඳයි පාට කෙරුවා නම් හොඳයි අරයගෙන් අහනවා මෙයාගෙන් අහනවා මොන තරම් විකාරද කියලා බලන්න. දිගටම පේන තියෙන මිනිස්සයා මුළු සංසාරේ පුරාවට කරලා තියෙන්නේ වර්තමාන මොහොතල වෛර කරන්නේ. මේක අනිත් පැත්ත තමයි මෛත්‍රිය කියන්නේ. ඊට අනිත් පැත්තේ තමයි ඉඳගෙන මට බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා. මට manussාන් භාවයක් ලැබිලා තියෙනවා. මට කමටහනක් ලැබිලා තියෙනවා. සමබරව වාඩි වියම් පුතේ පළලෝ ඉන්න ඉරියව්වේ හිත තියාගනින් කියලා මේක තමයි ලෝකෙටින් ලොකුම පිංකම කියලා. මෙන්න මේකට සතුටු හිත පහළ වුණා නම් නිවනක් මොකටද? මොකටද නිවනක්? මේකවත් බෑ. මේකවත් බෑ. ඉතින් සෑ ඇහුවට මදි අහපු දේ මේ ක්‍රියාවත් කරනකොට නොබෝ කලකින් රැඩිකල් යන ඉස්සලා තේරෙනවා මේ කයට ගත්ත හිත දැන් අපි ඉස්සලා ඒක සුද්ධ කරගමු කයට හිත ගැනිල්ලත් බුදු වුණා වගේ වැඩක් නිවන් දැක්කා වගේ වැඩක් මේක බැරි නම් ඒකාන්තෙම පිස්සේ ඒකාන්තෙම කායික වේදනාවක් වේදනට්ටයි කියලා කියනවා මේ දෙකෙන් පෙළෙන ජනතාව ගොඩායි මනුස්ස ලෝකේ බොහොම කලාතුරකින් ඉනකොට තමයි මේ කෙටවරෙන් කියලා කියන්න පුළුවන්. අදිෂ්ඨාන ශක්තියක් තියෙන. මේම ගන්න පුළුවන් ඇත්තන්ට එතනම සාතිකයක් හම්බ වෙනවා මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් මොකද උඹට කයට හිත ගන්න පුළුවන්. ඒකට පොඩි පොඩි අඩුම කඩම ටිකක් ඕනේ. කැලේකට රින් ගන්න වෙයි, ගහක් මුල ඉඳ ගන්න වෙයි, ශූන්‍යාකාරයට යන්න වෙයි, සුදු අඳින්න වෙයි, සිල් රකින්න වෙයි, සිල්ලත් පිරිසක් අතට යන්න වෙයි. මේ සේරම වටිනවා අර හිත ගැනීමට. එම ගත්තට පස්සේ මෙයාට හම්බ වෙන වගකීම තමයි මේ ගත්ත හිත රකින්න එක. දැන් මේ හිත ගන්න එකට අපි කියමු සතිය කියලා. මේකට කියනවා සති මාත්‍රාව කියලා. මේක රකින්න එකට කියනවා සතිපට්ඨාන. ගත් එක ස්ථාවර කරගන්න. ගත් එක ආයේ පිට යන දෙන්නේ නැතුව ස්ථාවර කරන්න ඕනේ. මොකද මේක ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ ගන්නවට වැඩිය එක්මනේ හිත පිට යනවනේ. මෙන්න මේ පිට යෑමට හේතු වෙන දේවල් ඇතෙක් රාජකීය හස්තියෙක් යුද බිමට ගියාට පස්සේ එයාට ඇත්තුන්ගෙන් අභියෝග එනවා අශ්වයෙන්ගෙන් අභියෝග එනවා රථවලින් අභියෝග එනවා පාබල හමුදාවෙන් අභියෝග එනවා අසාරෝගයෙන් අභියෝග එනවා හතරෝගයෙන් අභියෝග එනවා රතාචාරයෙන් අභියෝග එනවා මේවා සේරම නසන එයා දන්නවා මගේ මේ වැඩේට බාධායි කියලා ඒ වගේ තමයි වර්තමාන මොහොතේ හිතගන්න ඉදිරිපත් වෙච්ච යෝගාවචරයට ප්‍රධාන වශයෙන් මේ සූත්‍රය සඳහන් වෙන එක තාලයකට අනෙක් සූත්‍ර සඳහන් මේ පංච නීවරණ ධර්ම යුදට පැමිණිච්ච කෙනෙක් වගේ කඩු අමෝරාගෙන විලිස්සගෙන ඉදිරියට පනිනවා අන්නේ එනෙවුවන් විනාශ කිරීමේ ශක්තිය අර ලැබපු සුතමය ඥාණය රැක ගන්න නම් සතිය රැක ගන්න නම් සතිය ප්‍රතිපත්තණය පිහිටන්න නම් මේ යෝගාවචරය සන්නාහයක් බඳින්න මේ දැන් ඉන්නේ යුද පිටියක සන්නාහයක් බඳින්න. එන්නේ සන්නාහයට තමයි අපි සතිපට්ඨානය කියන්නේ. මෙතන බුදුරජාණන්සේ පෙන්වන්නේ uppannam කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේ. අපි මෙහෙම ඉන්නකොට මේ වර්තමාන හිතේ මම මෙතන ඉන්නවා කියන එක වෙනුවට নানা ආකාර රූප වෙනුවෙන් নানা ආකාර ශබ්ද වෙනුවෙන් ගන්ධ වෙනුවෙන් රස වෙනුවෙන් පහස වෙනුවෙන් හිත කාම හිතවිලි පාලක මෙතෙන්දී බුද්ධ දේශනාවනුව තේරුම් ගන්න දී ඇති ඒකාර්මණක හිත පිහිටනවනම් දී ඇති ඒකාර්මණයට හිත බැඳලා තියෙනවනම් ඒකට කියනවා ඒකාග්‍ර භාවයේ සහ ඒකෝදි භාවයේ කියලා නැත්නම් ඒකට සමාධිය කියලා කියනවා ඒකාර්මණය තියන්න බැරුව හිත නන්නත්තර වෙනවනම් කාමය කියලා කියනවා ඒක නිසා ඒකාර්මණයට හිත තියන්න උත්සාහ කරන්නයි සූත්‍රමය ඥානය දෙන්නේ මේ ඉඳගෙන ඉඳගෙන ඉන්න එක දිහා බලන්න මේක මේක මේ ඇතුලේ කොහේ හිටියත් හිත කමන්නේ මේකට ගන්න උත්සාහ කරන කෙනා සුතමෙන් දෙනවා. දීහිවල මෙයා සුතමේ අනුව ගත් කරලා වාඩි වෙලා හිත ගන්න හදනවා. ගන්න හදනකොට ඔන්න එන සත්‍යයක් දිගේ හිත දුවනවා. වේදනාව දිගේ හිත දුවනවා. ඊටිවිලි දිගේ හිත දුවනවා. වර්ණ පේනවා. රස ගඳ පහස নানা ප්‍රදේවල් ඇවිල්ලා අර ගත්ත මධ්‍යස්ත උදාසීන අරමුණේ හිත දෙන්නේ නැතුව විවිධත්වය සිද්ධි බහුල භාවය නානා අරමුණු නානා ඉරියව් කෙරේ හිත පැවැත්වුව ඔක්කොම පොදු මල්ලකට දාලා අපි කියනවා කාම ඡන්දේ. ඉතින් මේ මේ වර්තමාන හිත පවත්තන්න නම් ඒ යුද ප්‍රකාශ කරගෙන එන කාම ඡන්දේට ඒව නැති කිරීමේ ක්‍රම විනාශ කිරීමේ ක්‍රම ඇතා යුදට ගිහිල්ලා ඇතෙක් නසන්නාසී හත්තාරෝහකෙක් නසන්නාසී අශ්වේක් නසන්නාසී අස්වාරෝහකෙක් නසන්නාසී රතයක් නසන්නාසේ රතාචාර්යවරු නසන්නාසේ පාවල හමුසාවක් නසන්නාසේ බලාපොරොත්තු යන්න අපි මේ ගෙවල් දොරවල් අතහැරලා ආවයි කියලා අපි කොච්චර ඇත්තුස්සවාදී දේවල් අතහැරලා ආවත් රත්තරන් මිනිමලු අතහැරලා ආවත් නෑයෝ ඥාන පිරිමි අතහැරලා ආවත් ඒ තීරම හොල්මන් කරන්න පටන් අර ගන්නවා ඇත් දෙක වහපු ගම අර අතහැරලා අපි වට කියනවා කාම වස්තු කියලා මේ ඇත්ත එක වහගත්තට පස්සේ නේද කියනවා කාම සංඥා කියලා. කාම වස්තු වලට ඉතාම භයානකයි කාම සංඥා. ඒක දන්නේ ඇවිල්ලා ඇත්ත එක වහගත්ත කෙනා විතරයි. ගෙවල් දොර ඉනකොට ඇත්ත එක වහන්නවත් වෙලාවක් ඉන්නේ නැහනේ. වැඩනේ, යුතුයකන්නේ. එතකොට දන්නේත් නැහැ මෙහෙම දෙයක් තියෙනවා කියලා. මෙහි ඇවිල්ලා හොඳට විවේකීව අතක් පිටක් තියාගෙන ඇත්ත වහන අනේ පුතේ මේ වර්තමාන මොහොතේ හිටපන් ඉන්න කයේ හිට තියපන් මම දැන් මෙතන කියලා බලපං කියලා කියන බොහෝම සූචකතියක් පේනවා. කොයි වෙලාවෙ කොතනින් පැනලා රිංගලා ගියත් දන්න. හිත මේ පිට යන්න ප්‍රධානම හේතුව කාම විතක්ක. මොකද මුළු සංසාරෙම කෙරුවේ විවිධ වර්ණ පෙන්නපේක පොහසත්කමක් කියලා නේ අපි නැටිවෙ මෙතෙක් කල්. විවිධ සද්දාස්සනයක ලොකු පොහසත්කමක් කියලා නේ නැටිවෙ අපි දැන්. විවිධ ගඳ විවිධ රස විවිධ පහස දෙන්න දෙන්න අපි හිතනවා දරුවත් පොහසත් අපිත් පොහසත් හිත පිස්සු ඇරිච්ච වඳුරෙක් වගේ අත්ෙන් අතට වනින්නේ පාර කියලා නෙවෙයි. එහෙව් පැනපු මේක එක අරමුණකට දාන්නයි ඔය සුතමේ ඥාන කියන්නේ ඒකටයි. දාන්න උත්සාහ කරන්නේ කන කැස්බෑවෙක් පියසුතුරෙන් අහස බලනවත් වැඩිය මේ බණ ඇහෙන කට්ටියකින් කලාතුරකින් කෙනෙක්. ඒ මනුස්සයත් පටන් ගන්නකොටම බිස්නස් එක බංකොලොත්. ඇත් දෙක වහපු ගමන් අර සීරම වැවක දැම්ම කඩලා ගියා වගේ කාම සංඥා එන්න පටන් ගන්නවා. ඉතින් කාම සංඥා කොච්චරද කියනවනම් නිදිගත්කමක් නිදිගත් ගමක් මහගම් වතුරකට පිහගෙන යන්න වගේ භාවනා කරන්න එන ලක්ෂ ගානකින් අතලොස්සකටවත් බෑ ඒ කාම ඡන්දය නැත්තම් ඒ කාම විතක්ක නාදි වාසේති ඉවසන්නේපා පජහති දුරු කරපං නාදි වාසේති පජහති බ්‍යන්ති කරෝති ඒක නැති භාවයටපත් කරන අනභවංගමේදී අන්නේ භාවයටපත් කරන්නට අනභවංගමේදී ඇති වෙන ඒ සියලුම දේවල් ඉන්නේ විතර අයින්කරනද අයින්කරනද භාවනාවට පෙළඹෙන කෙනාට බයකුත් ඇති වෙනවා අපි කොච්චර මහන්සි වුණත් අරමුණේ හිත තියාගෙන ওই නන්නත්තර හිතිලි අයින් කරන්න පුළුවන් වෙයිද උපමාවකට දෙන්නේ ලේනෙකුට වලිගේ දිමාගෙන ඇවිල්ලා වැල්ලේ ගහලා මොහොතක් හින්දින්න පුළුවන් වෙයිද? දේන වලිගේ මොහොතක් හින්දින්න පුළුවන් වෙයිද? මොකද මේ තරම්ම කාමයේ ගත කරපු කෙනාට එක පෙළට චිත්තක්ෂණ දෙකක්, එක පෙළට චිත්තක්ෂණ තුනක්, එක පෙළට චිත්තක්ෂණ හතරක් මේ වර්තමාන මොහොතෙන් පවත්වන්න පුළුවන් නම් ඒ වැඩි වෙන වැඩි වෙන චිත්තක්ෂණ ගාණෙන් කියනවා එහා ප්‍රමාණයක් කාමච්ඡන්දේ කාම විතක්ක දුර්වල වෙලයි කියලා. අපිට හිතා ගන්නවත් බෑ මොකද ඒක පිළිබඳව කිසිම අධිකාරී ශක්තියක් කිසිම පාලන ශක්තියක් ඔය රජෙකුටත් නෑ බල්ලෙකුටත් නෑ බලුවෙච්ච මිනිහෙකුටත් නෑ සියලු දෙනාම කාමයට දාසයෝ අපි කාම රාජිනියගේ කාම රාජධානියේ බැලයෝ බත් බැලයෝ දාසයෝ ශීරකාරයෝ උද්දී ඉඳලා හැන්දෑවකම් කරන්නේ දාසයෙක් ස්වාමියාට සපේනවා වගේ කාමරාජිනියට කාමවස්තු වල දෙන එක තමයි. කාමරාය දානියේ සෝචකී කරු වැඩ කරන එක තමයි. ඔන්න ඒක ගීගියත් ඇහැරලා කියලා අයින් වුණත් ඇවිල්ලා ඇත්තක වහගත්ත ගමන් පේනවා මේ කාම විතක්ක අර වගේ ඇඟේ හැප්පිලා නෙමෙයි අපිට කරදර කරන්නේ කාම සංඥා මාර්ගේ. ඉතින් ඒ නිසා ඒකට ලෑස්තිලා යන්න නම් සෝතාච හෝති විලම හන්තාච හෝති uppannam kama vitakkan nadi vadeeti pajati vinodeeti biyanti karoti anabhavam gapeeti ඉතින් ඒක නිසා මේ කිසිම ආයුධපකරණයක් නැති වැල්ගඩවිල්ලෙක් වගේ ඉන්න මේ යෝගාවචරයට අර පැත්තෙන් ඇස්සේ අත්තසේනා හස්තිසේනා රතසේනා පාබලසේනා එනකොට මෙයාට නිකම්ම බඩ එලියන බය වෙනවා හීන්දාරි දාන කොහොමනම් මේ හිත චිත්තක්ෂණ දෙකක් මේ අරමුණේ පවත්තයිද කියලා. අපි හිතමු යම් කිසි කෙනෙක් මේක තීරුම් අරගෙන මේක මගේ දෝෂයක් නෙවෙයි මෙතෙක් කල් කරපු ජඩ වැඩ වලට මට මෙහෙම වෙලා මදි. කිරුවේ මේ හම්බ කරන එකනේ. ඒක නිසා මම දත කාගෙන නැත්නම් පුළුවන් තරම් බුද්ධ ගෞරවය ඇති කරන ධර්ම ගෞරවය ඇති කරන සංඝරව ඇති කරන එක චිත්තක්ෂණයක් නෙවෙයි චිත්තක්ෂණ දෙකක් මේ වර්තමාන හිත පවත්තන්නේ චිත්තක්ෂණ තුනක් මේ වර්තමානයේ පවතන මෙන්න මේකට පිටකොන්ද කියන්නේ. මේකට ආධ්‍යාත්මික පිටකොන්ද කියන්නේ නිසා මම උත්සාහ කරනවා මුළු සංසාරෙම කාම සංඥාතියෙදී චිත්තක්ෂණ දෙක තුනක් පවත්තන්න මෙන්න මේකට තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. මුළු ලෝකෙටම බුදුරජාණන් උපදෙස් දීලා තියෙනවා. උඹට තේරෙනවනම් මේ වර්තමාන හිත පවත්වා ගැනීම කාමච්ඡන්දේ අනිපත්ත කියලා. ඒක දෙක තුන කරන්න ඕනේ නම් මෙන්න පාඩම. ඉතින් බුදුරජාණන්සේ දිගින් දිගට විස්තර කරනවා මේ කයට ගත්ත හිත තව දුරටත් එහිලා එහිම බඳව ගන්න නම් මේක දිහා මධ්‍යස්තව බලාගෙන මේක ඇතුලේ සිදුවෙන ප්‍රියමනාප හිත ගන්නාසුළු කාර්ය බහුල සිද්ධි බහුල දෙයකට හිත දාන්නේ කියලා කියනවා. වර්තමාන මොහොතේ හිත අරගෙන මම දැන් මෙතන ඉන්නවා කියන එකට අරගෙන මේක ඇතුලේ මොනවද ක්‍රියාසිද්ධි තියෙන්නේ? ක්‍රියාකාරකම් මොනවද තියෙන්නේ? මොකද හිත කම්මැලි වෙලා යනවනේ කාමච්ඡන්දේට. ඉතින් අන්න එතෙන්දි තමයි සරුවච්චන් වහන්සේ මේ වායෝ ධාතුයේ ක්‍රියාකාරීත්වය ආධුනික යෝගාවචරයට අල්ලන්න පුළුවන් බව සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා තමයි අල්ලගත්තේ. වායෝ ධාතුව තමයි සතිය අඩුම කිනාට ආධුනික යෝගාචරය අල්ලන්න ලේසි. ආපෝ ධාතුව තමයි අල්ලන්නම බැරි. ඒ නිසා කියනවා මේ වායෝ ධාතුවේ ක්‍රියාකාරකම් වශයෙන් කාය දාතු ක්‍රියාකාරකම් තමයි පිම්බීම හැකිලිම සහ දරා සිටීමේ හැකියාව. ඉතින් සා වායු දාතු ක්‍රියාත්මක වෙනකොට මේ ආස්වාස් ප්‍රසආසෝ පිම්බීම හැකිලිම හෝ මේ වායෝ ක්‍රියාකාරීත්වය දකින්න. ඒ නිසා ඇත් එක වහගෙන ඇතුළට හිත ගැනීමේ අතිරේක පියවරක් වශයෙන් බලාගෙන ඉඳ මේ හුස්ම ගන්නවයි කියන එක ප්‍රාණය කියන එක ප්‍රාණයාමයේ කියන එක දිහා බලන්න නැත්තම් බලාගෙන ඉන්නකොට බොහෝ විට පේන්න ඉඩ තියෙනවා. හැබැයි ඒකම පේන්න ඕන කියලා එකක් නැහැ. පේනුනොත් ඒක හොඳම පියවරක් ගත්ත එකලස ඉස්සරහට ගෙනිච්චා. ඊට පස්සේ යාට බලන්න පුළුවන් නම් එක හුස්මක් දෙකක් තුනක් හතරක් වශයෙන් ඒකට කියනවා ගත්ත සතිය ප ဋ ාණය කරගත්තා පිහිටව ගත්තා පදස්ථාන කරගත්තා තහවුරු කරගත්තා ඉතින් යම් කිසි කෙනෙකුට තියෙන ප්‍රධාන අභියෝගය තමයි දැන් මේ ගත්ත සතිය ගත්ත මේ මේ එකලස දිකට පවත්වාගෙන යනකොට ඒ පවත්වාගෙන යනකොට පවත්තන හැම චිත්තක්ෂණයකම අර කාම විතක්ක නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවංගමේති කියන එක ඉබේම සිද්ධ වෙනවා. හිත සතියේ පවතින තාක්කල් මෙච්චර රහු බැඳි බැඳ ආපු මේ කාමය ඒකට කියන්නේ කා මෝහ පටල කියලා. ඔය රත්තරන් උපකරණ කරාඹු මුදු කැටයන් කරප එකක් කොහරි දාලා තිබ්බා මේක කච්චල් බැඳිලා ඒක රත්තරන් පහට නැති වෙලා මලකඩ කනවනේ මල බැඳෙනවනේ ඒවට පටල වශයෙන් බැඳි බැඳි යනවා අන්න ඒ වගේ තමයි මේ උපකරණ සුද්ධ කළ නැති නිසා මොහ පටල බැඳිලා තියෙනවා නමුත් ਸਰවචනanse අපිට දෙන මේ සතිය කියන ආයුධය කොච්චර බලවත්ද කියනවනම් කොච්චර අදහන්ට ඕනද කියලාද කියනවනම් එක චිත්තක්ෂණයක් සත්‍යමත් වෙනකොට මුළු සංසාරෙම ගෙනාපු ඒ කාමච්ඡන්ද ඒ චිත්තක්ෂණයට කපනවා. කාටවත් ඒක තේරුම් ගන්න හිතා ගන්න බැරි තරම් වෙනසක් තියෙන නිසා මේ සති මාත්‍රාවම Tamanට සතුටක් ඇති වෙනවා. මගේ හිත චිත්තක්ෂණයට වර්තමානයේ හිටියා. මේක දෙකකට තුනකට හතරකට යන තාක් ඒ පුරාවට කාම කාම ව්‍යාපා කාම විතක්ක අදහන්නේ නැහැ, පිළිගන්නේ නැහැ, දුරුවන් කරනවා, බැහැර කරනවා, නැති බවටපත් කරනවා. ඉතින් යෝගාවචරය දැනගන්න ඕනේ මේක සඳහායි මේ ආස්වාසිනකොට ආස්වාසිය කියලා මෙනෙහි කරන්න කියන්නේ. ආස්වාසිය ගති ලක්ෂණ අත්දකින්න කියන්නේ, බලා ගන්න කියන්නේ, දැක ගන්න කියලා කියන්නේ. ඒක නිවන නිසා නෙවෙයි. ඒක දකින්න දකින්න මොහොතේ කාමච්ඡන්දෙට එන්නේ ඉඩක් නැහැ. කාම ව්‍යාපාද කාම විතක්ක වලට එන්නේ ඉඩක් නැහැ. ඒ නිසා අපි ඒක අයින් කිරීම සඳහා මෙහිම හිත මෙහෙවනවා. මේකට සමත උපක්‍රමයකුත් තියෙනවා. යම් කිසි කෙනෙකුට ඒ කාමයේ ගතිය නිතරම රූප බලන්න, සද්ධාහන්න, ගන්ධ රස පහස විඳින්න නැත්නම් කාමයේ පිළිබඳව අදහස එනවනම් එයා අසුභහන වඩන්නේ කියලා කියනවා. අසුභි වඩනකොට අර කාමයට යම් විදික විසමරීමක් මේචල් වීමක් සිදු වෙනවා. ඒකයි සතිය පිහිටුවීමයි මේ දෙක ගත්තොත් වර්තමාන හිත පිහිටවීම හෝ අසුබේ වැඩිම ගත්තොත් සාමාන්‍ය ආරක්ෂා සහිත කියන්න පුළුවන් අසුබ භාවනා වැඩිම සමතෝපක්‍රමයක් වෙන අතර සතිය වැඩිම විපස්සනා සමත දෙකටම ගැලපෙන උපකරණයක්. ඒ නිසා උංගුව දෙනෙක් හිතනවා මේ සතිය වැඩිවීමට අමතරව ඇයි අසුබේ උගන්වන්නේ නැති කියලා. අසුබේ උගන්වන්නේ නැතු එක නෙමෙයි තියෙන්නේ. එයා දන්නවනම් භාවනා කරනට වැඩිම මට එන්නේ කාම විතක්ක කියලා. ඒක වාර්තා වුණොත් ඒක සතියට යට කරගන්න බැන්නම් ගුරුවරයා කියනවා එහෙමනම් මේකට අසුබි වඩන්න ඕන. එහෙම නැතු මේ ඔක්කොටම අසුබි වඩන්නේ කියන්න ඕනේ නැහැ. මොකද ඔක්කොටම තියෙන ප්‍රධාන ප්‍රශ්නේ කාම විතක්ක නෙමෙයි. ඒ වෙනුවට ව්‍යාපාද විතක්ක වෙන්න ඉඩ තියෙනවා. විහිංසා විතක්ක වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ පිරිසි જાති තුනක් කියනවා. කාම විතක්ක කියලා කියන්නේ ආශාවල් වලින් භරිත වෙච්ච. ව්‍යාපාදේ කියලා කියන්නේ ද්වේෂයේ භරිත වෙච්ච. විහිංසාව කියලා කියන්නේ කාට හරි නැසන හිතවිලි අපි ළඟ තියෙනවා නිතරම. අපි සාමාන්‍ය හිතන්න වේදනා නාශක කියලා જાතියක් පාවිච්චි කරනවා. විෂ බීජ නාශක කියලා මේවා සීරම වනස් හිතවිලිනේ. මේ අපි යම් කිසි විෂ බීජයක් නසන්න ඕනේ කියලා විෂ බීජ නාශකයක් පාවිච්චි කරනකොට හිතෙනවද මේ එක සතෙක් මරලා මට සුද්ධ වෙන්න පුළුවන් වෙයි කියලා. ඒක මරණ ගාන මම මැරෙනවා. එනිසා අද ලෝකේ නිතරම වේදනා නාශක ගැන කටේ තොලේ ගෑවෙන්න පාවිච්චි කරනවා. විෂ බීජ නාශන ගැන ලොකු සංස ඉන්න කාලේ කියනවා ඒ දවස්වල අපි මේ ඉස්කෝලේ යන කාලේ යුනිවර්සිටි යන කාලේ හරියට තිබුණා මේ ජනතා විමුක්ති පෙරමුණේ පෙළපාලි අසවල භංග වේවා විනාශ වේවා කියලා අතපය විසි කර කර කෑග ගහ පෙළපාලි යනවනේ ලොකු ස්වාමීන් වහන්සේ කියන මේ භංග වේවා කියන වචනේ කොච්චර නපුරුද කියනවනම් එක්කෙනෙක් එක දහසරයක් කිව්වොත් එයාගේම ලේ පිරිසුදු අපිරිසුදුලා මැරලා යන්න ඉඩ තියෙනවා කියන කෙනා නෙවෙයි භංග වේවා භංග වේවා කියලා කියනවා එයාට ආයි කවුරු තෝණියම් කරන්න ඕන ඒ හුනියමම ඇති. මගේ වේදනා නාශක ගැන හිතනවා නම් විස බීජ නාශනය ගැන හිතනවා නම් මధుරු නාශන ගැන හිතනවා නම් කරපොතු නාශන ගැන හිතනවා නම් මේ නාශන ගැන හිතනවා නම් ඒ හැම වෙලාවෙම විස බීජයක් නැසන් හිතන වෙලාවේ විස බීජයට සමාන මස් ප්‍රමාණයක් තමන්ගෙන් නැහිනවා. කරපොත් එක්ම සම්ඩ ගියාම කරපොත් එක් නැහින ප්‍රමාණයක් තමන්ගෙන් නැහිනවා. මීයක් මරන්න හදනවා නම් ඒ තරම් නැහැ. ඉතින් මෙව කර කර අපි හිතනවා මේ මොකටද මේ මේ පිරිසුදු ජීවිතයක් ගත කරන්න සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න හිත කොච්චර කෙලසිලාද බලන්න. විහිංසා හිතවිල්ලක් මේ වැඩ කරන්න කියනක නැති වෙන්න බහුජාතික සමාගම් කොච්චරක් අපි ඔලුව කර කරලා තියෙනවද බලන්න. මේවා තිබුණේ නැහැ ඉස්සරහ. මේ ලෝකේ කවුරුත් වගේ ජීවත් වෙන්න ඕනේ. ඒ සත්තු හිටියයි කියලා අපිට වැඩක් නැහැ. අපි කරන්න හදලා තියෙන්නේ හෙදකමකින් ඒව අයින් කරගෙන ජීවත් වෙනවා මිසක් මේ වනසීචවිලි අපි ළඟ නැහැ කියලා අපි හිතන්නේ. මිනිස්සයා කියන අමනයා මේ ලෝකේ පහළ වෙලා මේක මනුස්ස ලෝකයක් කියලා ඌ හිතනවා ඌට ඕනේ ගානට ගස් කපන්න පුළුවන්. ඕනේ ගානට සතුරු කරන්න පුළුවන්. ඕනේ ගණන් විස බිනන්න පුළුවන් මේ මගේ පැවැත්ම සඳහා. කක්කොට්ටකින් ඇහුවනම් ඌ කියාවේ මේක කක්කොට ලෝකයක් කියලා. ඌට බැරි එකම දේ කතා කරගන්න බැරිකම නිසා. ඌට හිතෙන්නේ මේ මිනිස්සයයි ලෝක මිනිස්සයා කියන විදිහට මම පැත්තකට වෙන්න ඕන කියලා පාරෙන් අයින් වෙන්න ඕන කියලා නෑ. කැරපොත්තකින් ආයෙත් මේක කැරපොත ලෝකයක්. කොහොමවත් මතක තියාගන්න යුද්ධයක් ආවොත් අන්තිමට බැරෙන්නේ මිනිස්සයා නෙමෙයි කැරපොත්තා. ඌ අපිට වැඩිය ෆිට් මේ ලෝකේ. ඌ තමයි අන්තිම පොල් කට්ටත් කාලා ජීවත් වෙන්න පුළුවන්. වාහනයක දෙන රේඩියේටර් කාලා ජීවත් වෙන්න පුළුවන්. අපි වගේ නෙමෙයි. අපි හිතනවා මේ වනස්සිත විලි අපි තියලා තියෙන අපි ලොක්කෝ හින්දායි කියලා. නෑ හැම එකකින්ම අපි කරන්නේ මේ හිත වර්තමාන තියාගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මෙයාට දෙන්න ඕනේ අසුභ භාවනාවද, මෛත්‍රී භාවනාවද, කරුණා භාවනාවද කියලා දැනගන්න භාවනාවට හිත දාලා අරමුණට හිත දාලා තමයි බාධා එන්නේ කොහෙන්ද? මොකද්ද බාධාව කියලා දන්නේ නැතුව මේ බෙහෙත් වට්ටෝරු දෙන්න බෑ. ඒක නිසා මේ සටනට ගියාට පස්සේ තමයි අපි සටන් උපක්‍රම ක්‍රම සහ විදි ඒ සටනේ හැටියට තේරුම් ගන්න. ඒක බුදුචානන්සේ දන්නවා ලෝකේ විසමයි. තමාරුන්ට කාම විතක්ක වැඩි. සමහරුන්ට ව්‍යාපාද විතක්ක වැඩි. සමහරුන්ට විහිංසා විතක්ක වැඩි. ඒ නිසා තමන්ට තේරෙනවා නම් මේ සද්දයක් ඇහෙනකොට වේදනාවක් දැනෙනකොට හිතවිල්ලක් එනකොට ඒකට මට ආශාවක්ද පහළ වෙන්නේ තරහවක්ද පහළ වෙන්නේ ඒ ආශාව තරහව දෙකම තියෙද්දි අරමුණ බලන්න පුළුවන් නම් වෙන මොකක්වත්ම කරන්න ඕනේ මේ සතිපට්ඨානෙම ඇති. මට සද්දයක් ඇහුණා සද්දෙට ආශාවක් ඇති වුණා නමුත් ඒත් එක්කම වගේ මට ආයෙසර කන පණ්ඩ යන්න පුළුවන්. ඒ නැත්නම් මං ඉන්න තැනට මම දැන් මෙතන කිත්තන්න යන්න පුළුවන්. මට සතිය පිටවන්න පුළුවන් නම් එයාට වෙනමම අසුබ භාවනා වඩන්න, මෛත්‍රී භාවනා ඕනේ නැහැ. ඒකෙන් මම කියන්නේ මේ තේරවාදෙ මෙච්චර කල් ආශාවෙන් අරගෙන ආපු මේ චතුරාර්යක භාවනා අයින් කරන්න හදනවා කියන එක නෙවෙයි. වැඩේ සිද්ධ වෙලා. ඒක නිසා මේ හන්ති කියන පදය විනාශ කරනවා කියන පදේ බුදුරජාණන්සේ පාවිච්චි කරලා තියෙනවා. ඒ ඒ විතක්ක ඒ තරම්ම මිනිස්යාගර හිරිමල් හැදෙමින්ගෙන අර වර්තමාන මොහොත සතිය විනාශ කරනවා. ඒක නිසා අපි මේ හැදෙමින්ගෙන මේ හිරිමල් සතියට සම්පූර්ණ සහයෝගය දීලා අරවට පොර අයින් කරන්න ඕනේ. අරවට ආහාර අයින් කරනකොට මේ Tamanne තේරෙන්නේ කොහොමද? ඉතල එක හුස්මක් බලන්න පුළුවන් එකනට දැන් බොහෝ අදිෂ්ඨාන කරන කිල එක දිගට හුස්ම දෙකක් තුනක් හතරක් බලන්න පුළුවන්. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් මට තුන හතරක් බලන්න පුළුවන් කියලා. නමුත් ගුරුවරු එක පිළිගන්නේ යා කියනවා එකක් බැලුවනම් කොහොමද දැකේ කියපන්. එක දිගට දෙකක් දැක්කනම් කොහොමද දැකේ කියපන්. එක දිගට තුනක් දක්කනම් කොහොමද දැක්කේ කියපන් කියලා ඒ දැකපු එකේ කට උත්තරෙන් තමයි අල්ලන්නේ. මෙයා හිතලාද මේ කියන්නේ ඇත්ත වෙලාද තියෙන කියලා. ඉතින් අපි ඇත්තටම අද භාවනාවේ දුර්ලභම තියෙන්නේ භාවනා පන්තිවල ඒ යෝගාවචරය Taman අත්දකපු දේ කියා ගන්න බැරිකම. අපි ජනසන්නිවේදනය පිළිබඳ ඩිග්‍රී ගත්ත පැත්තිය වෙන්න පුළුවන්. අපි කම්පැනි වල ඇඩ්වර්ටයිස්මන්ට් කරන කට්ටිය වෙන්න පුළුවන්. නමුත් Taman වෙන දේ කියා ගන්න බැරිකම නිසා අපේ භාවනාව ගොළුෙක් දැකපු හීනයක් වාගේ. ගොළුව හීනයක් දැකලා කොහොම කියන්නේ? නමුත් ඒක ගුරුවරයා ගන්න නෑ. යාට භාෂාව උගන්වන්න ඕනේ. මෙයා කතා කරවන්න ඕනේ. ඒකටයි අපි කමඨාන් සුද්ධ කිරීමක් කරලා යාට කියනවා මොන දේ හරි කමන්නේ. Taman භාවනා කරනකොට පේන දේ, භාවනා කරන දකින්න දේ මනින්න එපා, කිරන්න එපා. හරි වැරදි බලන්නේ නැතුව කියන්න කියනකොට හොඳට අහගෙන ඉන්නවා මෙයාට හානි කරලා තියෙන කාම විතක්කේකින්ද විහිංසා විතක්කේකින්ද ව්‍යාපාද විතක්කේකින්ද කියලා ඒ අනුව තමයි එයාට බෙහෙත් පන්ති නීම කරන්නේ ඒ සෑම පොදු හදපු බෙහෙත් පන්ති නැහැ මොකද මේ මනුෂ්‍ය චරිත වෙනස් නිසා ඒ නිසා සර්වචනසේ සඳහන් කරනවා මේ සුතමේ වශයෙන් අපි ඉසමුදිනේ තියාගත්ත මේ වටිනා අදහස මේ අපේ එල්ලය දිගට කරගෙන යන්න කොහොමඩක්වත් ඉඩක් දෙන්නේ මේ සංසාරේ. මායාවෙන් හෝ කෙලෙස් වලින් ඉඩක් නැහැ. ඒ නිසා ඒක කපාගෙන යනකොට උදාහරණයකට පෙන්වන්නේ ගඟක් දිග ඉහළට කපාගෙන යන කෙනා ඒ දියපහර කොහොමද දෙපැත්තට කරගෙන තමන්ගේ ගමන ඉදිරියට යන්නේ අන්නේ වගේ තමයි ප්‍රවාහ ප්‍රවාහය දෝරේ ගැලවිච්ච දෝරේ කඩලා ගිය වැවකින් එන වතුර පාරක් වගේ නිදිගත් ගමකට ගම් වතුරක් වදනවා වගේ මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එනවා. ඒක චිත්ත පීඩ ඇති කරගන්න එපා. ඒ කාගෙත් හැටි. මේ එනදී මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර කළොත් අපිට පුළුවන් ඒකට අදාළ උපක්‍රම සටන් උපක්‍රම හදන්න. ඉතින් ඒකෙදී අපිට බුදුහාමතුරු හිතන බුදුරජාණන්තුගේ ආශ්‍යානුසී ඥාණයට උන්වහන්සේ ඇතින්දලම කියනවා. මට භාවනා කරන මෙතන ප්‍රශ්න තියෙනවා. දැන් නෑනේ. දැන් බුදුජානනාංශේ නෑ. අපිට බුදු කෙනෙක් මවන්න ඕනේ. කොහොමද මවන්නේ? sannivedane. මම අරමුණට හිත දානකොට මෙන්න මේකයි වෙන්නේ. ඒක අවංකව දැකුව හැටියෙන් කියනවනම් අහන කෙනාටත් තේරෙනවනම් කියන එක දෙන්නගෙම ඥාණයෙන් පුළුවන්. එහෙමනම් මෙන්න මේ පිළියම කරමු. ඉතින් මේ කියවන එක මෙහෙම කතා කරන එක අපේ මුළු ජීවිතේ තියෙන අමාරුම කටයුත්ත. ඒක නිසා ධෛර්ය කිරීම සඳහා කියනවා භාවනා කරනකොට අරමුණ වැටෙන්නේ නැහැටි ඒකට එන අතුරු ආරමුණු ඒ දිතරමන රකින්න පුළුවන් ද බැරිද කියලා කෙනෙකුට කියන්න පුළුවන් නම් මේ සා විශාල Brahmacharya 150ක් ඉවරයි. 150ක් ඉවරයි. ඒ නිසා අපි පුළුවන් තරම් ගෞරවයෙන් අර සුතා දතා ಪರಿචිතා වනසානුපෙක්ඛිතා කියන විදිහට අට්ටිකත්වා මනසිකත්වා කියලා ඇහුවා වගේ මේ තමයි භාවනා කරන එකට හෙලි දක්වන්න පුළුවන් නම් ඒ බොහෝම ඉක්මනට භාවනා ඉදිරියට යනවා. කාටත් ඕනකම තියෙනවා බැරි වෙලා තියෙන්නේ මේ හිතින් හිතාගෙන ඉන්න දේවල් බලාපොරොත්තු වෙන අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියලා. එහෙම නැත්නම් වෙන වෙන දේවල් වල නැකත් බලන් හදනවා, හීන තිස්ස විශ්ල කරන්න හදනවා. අරමුණට මොකද වෙන්නේ කියන මේ ප්‍රධාන කාරණාව අමතක කරන තාක්කල් අපි වටවලල්ලේ විදියට. මේ කොයියන්නේ රයිගම්පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදා එන්නේ කියලා පොඩි කාලේ අත් දෙක වහගෙන අරන් ගියේ. ඒ සෙල්ලම තමයි තියෙන්නේ. ඒ නිසා හරියටම භාවනා කරනකොට මේ ඇහිච්ච දේ හැටියට ඉඳගෙන භාවනා කරනකොට මොනවද Tamanට ඉදිරිපත් උනේ මූල කර්මත්තන්නේ කොහොමද සක්මන් කරනකොට කොහොමද ඉදින්දා වැඩ කරනකොට කොහොමද කියන එක ප්‍රකාශ වුණා නම් මෙන්න මෙහෙම හිතා ගන්න. මම ඉතින් ඇත්ත ප්‍රකාශ වුණා නම් ප්‍රශ්නේ දැන් මම සාසනයට දීලා ඉවරයි. දැන් මට සාසනෙන් උත්තර දෙන්න ඕනේ. මට කියා ගන්න බැරි වුණා නම් එහෙනම් සාසනයට කරන්න දෙයක් නැහැ. ගුරුවරයාට කරන්න දෙයක්වත් නැහැ. ඒ නිසා මේ ඇති හැටිය ප්‍රකාශ කිරීමේ ශක්තිය එනවනම් ඒ කෙනාට මේ පරි භාවනාවෙන් අයින් වෙලා ගෙදර ගියාට පස්සේ විභාගයට ගියොත් අනිවාර්යයෙන්ම ඉන්දස්ටරි ලකුණු ගන්න පුළුවන්. කෙනෙකුට කතා කරනකොට හරියටම කාරණාවට කතා කරන්න පුළුවන්. ඒ ඒ පහසුකම මේකෙදී ඇති කරගත්තට නිවනට විතරක් නෙමෙයි හේතු වෙන්නේ. අද තියෙන ලෝකෙට අපි කියන්නේ IT ලෝකයක් නැත්නම් තාක්ෂණ ලෝකයක්. sannivedana ලෝකයක් අපි ඉන්නේ. ඒ වුණත් අද විතර අමන කතා කතා කරන කුණු අරව කියන අනවශ්‍ය දේවල් කතා කරන ලෝකයක් මනුස්ස ඉතිහාසෙ තිබුණේ නැහැ. එනිසා අපිට ඕන කරන්නේ මේ ඍජු අත්දැකීම ගුරුවරයෙකුට ඉදිරිපිට ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරි කරන්න පුළුවන් නම් ඒකෙන් අපි යුද ප්‍රකාශ කරන්නේ මොකටද කාම විතක්ක ව්‍යාපාද විතක්ක සහ විහිංසා විතක්ක වෙනුවට එතනදී ඒ ටික මේ අපි මේ උත්සාහ කරන හදන ටික කොච්චර මහා කරුණාවක් තිබුණා ਸਰවචනාංශයට අපි වෙනින් කරලා දෙන්න බෑ ඒක විතරක් මතක තියාගන්න. අපි යද්දට අනේ දෙයියනේ අනේ බුදුහාමුදුරනේ මම මේ ටික කරලා දෙන්න කියලා කරන්න බෑ. ඒක බුදුහාමුදුරෝ දන්නවා. ඒ නිසා කියනවා මට මට කියන්න ඕන ටික කරලා තියෙනවා ඔබ කරපන්. ඒ කරනකොට ආය පොඩි බබෙක් වාගේ, බහතෝරන පොඩි බබෙක් වාගේ නියතමානී වෙලා යටහත් පහත්ව කරන්න ඕනේ. එහෙම කරනකොට එන ලැජ්ජාව හරි කපාගෙන මේක තේරුම් ගත්තොත් සංසාරෙට එක සැරේ මේක කරන්න ඕනේ. මුළු සංසාරෙම එක සැරේ කරන්න ඕනේ. ඒක කදාවත් අමතක වෙන්නේ. ඒක නිසා අර සුතමේ වශයෙන් ලබාගත් දේ ඒ නීවරණ ධර්ම ටික කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කෙරෙහි දුර්බහැර කරලා මේක පැවැත්වීම සඳහා ඒ යෝගාවචරයා වාර්තාව කමඨහං වාර්තාවක් එහෙම නැත්නම් සත්ම සාකච්ඡාවක සම්බන්ධ වීමෙන් අපි තේරවාදී තියෙන හැම දැනුම් සම්භාරයේම අපි ණයට අරගත්තා වගේ කල්පදු ක්‍රමයට ගත්තා වගේ අපිට මේ සරණ දිනා ගන්න පුළුවන් සහන් එළියක් අරුණ ලුවක් දැක් ගන්න පුළුවන් මේ ඒක නිසා මේ භාවනා කරලා ඇහිච්ච දේ නැත්නම් භාවනා කරනකොට ඇහිච්ච දේ මිස gedirin genapu දේ දාගන්නත් එපා හිතලුවක් කතා කරන්න යන්නත් එපා ප්‍රත්‍යක්ෂ වෙච්ච දේ ඉදිරියට කතා කිරීමෙන් අපි කරන්නේ මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක පැත්තකට කරන එකයි අනභාවයටපත් කරන එකයි කියලා දැනගෙන තමන් කරන භාවනාවට තවත් ගෞරවයෙන් යුක්තව කටයුතු කරලා පේන දේ, දකින දේ ඇති හැටියෙන් විස්තර කිරීමේ ශක්තියට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මම මෙතනින් ධර්ම දේශනාව නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දිනාට සනසිමුතා වේවා කියලා ප්‍රාර්ථනා